ස්වාමීන් වහන්සේ ඊළඟට අහලා තියෙනවා මෙහෙම ප්‍රශ්නයක්. බුදුදහමේ කොතැනක හෝ භෞතික කයින් මනෝකය බැහැරවීමක් පිළිබඳව සඳහන් වෙනවාද? දුරංගමං ඒකචරං කියන ගාථාව අනුව එසේ විය නොහැකි නේද? දුරංගමං ඒකචරං කියලා කියන්නේ සිත දුර අරමුණු ගැනීම වශයෙන් දුරට යනවා කියන එකයි. හැබැයි මනෝමය කය කියන එක ඒකෙන් අදහස් කරන්නේ මනෝමය කය කියන එක ගැන බුදුදහමේ කියලා තියෙනවා ඒ තමයි මනෝමය 이르දි ඥානය. මනෝමය 이르දි ඥාණයෙන් අග්‍රස්ථාන වෙන්නේ කවුද? චුල්ලපන්තක හාමුදුරුවෝ. එතකොට මේ චුල්ලපන්තක හාමුදුරුවන්ගේ මනෝමය 이르දි ඥානය පිළිබඳව පැහැදිලි කරන්නේ හරියට කඩු කොපුවකින් කඩුව ඇදලා ගන්නාසේ. ඊළඟට පැලෑටියකින් ගොබය ඇදලා ගන්නාසේ. එතකොට මේ කය තුලින්ම තවත් කයක් නිර්මාණය කරනවා. එතකොට ඒ ඒ මනෝමය වශයෙන් පවතින කය අනිත් අයට ප්‍රකට නෑ. හැබැයි අර අර 이르දිය තියෙන, ඒ ඥාණය තියෙන කෙනාට ඒක ප්‍රකට කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ තවත් දක්ෂ වුණාන් පස්සේ තවත් ඒ වගේ ඒවා නිර්මාණය කරන්නට පුළුවන්. මනෝමයයිනේ. ඉතින් මනෝමය වශයෙන් තව තවත් එහෙම ප්‍රකට කරන්නට පුළුවන් බොහෝ දෙනෙක් වගේ. ඉතින් ඒ නිසා බුදුදහමේ මනෝකාය කියන වචනයෙන් නෙමෙයි ඒක හැඳින්වෙන්නේ. මනෝමය ඉර්ධි ඥානයේ හැටියට මේ කය තුලින්ම තවත් මේ වගේම කෙනෙක් නිර්මාණය කිරීම පිළිබඳ ඥානය ගැන කතා කරනවා. මට තේරෙන විදිහට නම් මේ මහත්මයා අහන්නේ මේ ඒ ගාථාව අනුව ඔය වෙන්න බෑ නේද කියලා. මනෝමය කායය කියලා දෙයක් තියෙන්න බෑ නේද කියලා තමයි ඉතින් අහන්නේ. බුදුරජාණන් වහන්සේ එක ගාථාවකින් ඔක්කොම දේශනා කරන්නේ නැහැ එක ගාථාවක දේශනා කරන්නේ ඊට අදාළ කාරණේ. එතකොට දුරංගමං ඒක චරං අසරීරං ගුහාසයන් කියලා කියන්නේ එතකොට ඒ එතන මේ සිතේ ස්වභාවය පැහැදිලි කරන්නේ. එතකොට සිතේ ස්වභාවය සහ කයේ ස්වභාවය ඊට පස්සේ සිතයි කයයි අතර තියෙන අන්තර් සම්බන්ධතාවය ඊට පස්සේ මනස දියුණු කරගත්තාම සූක්ෂම රූපමවන ආකාරය ඒවා වෙන වෙන කාරණා. ඒවා එක ගාතාවක සියල්ල අන්තර්ගත විය යුතුයි කියලා නියමයක් නැහැ. ඉතින් ඒ ගාතාව තුළ අදාළ කාරණේ පැහැදිලි කරනවා.